අරුණ වනතුංග මහත්මයා තව යමක් කියන්න තියෙද? එහෙමයි ස්වාමීන් වහන්ස අපේ බුද්ධික මහත්මයා කියපු එකත් එක්ක අද අද කියපු එක ඒකත් එක්ක බැඳිච්ච ගොඩක් වැදගත් දෙයක් දැනගන්න කැමතියි. ස්වාමීන් වහන්ස දැන් හදේ රූපයත් එක්ක ඒ කියන්නේ සිතත් සමග කයත් අපි බොහෝ විට සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් ඇතැම් යෝගාවචරයන්ට පුළුවන්කම ලැබෙනවා සිත කයෙන් එළියට යොමු කරලා බාහිර තියෙන දේවල් හොඳටම අත්විඳින්න. ඔව් ඒක හරි. ඒක තමයි මම කිව්වේ මෙතනින් එළියට දැන් අර මනෝමය කය හරි මොකක් හරි කියලා මෙතනින් එළියට ගියම් දැන් ඒක බුදුදහමේ කියනවානේ මනෝමය 이르දි ඥානය කියලා එතනින් එළියට ගියන් පස්සේ ආයේ මේ ඉන්ද්‍රිය පද්ධති කතාවක් නෑ අර සියල්ලක්ම ග්‍රහණය කරන්නට පුළුවන් මනසේ. ඒකනේ ස්වාමීන් වහන්සේ ඒකට සතිය විතරද නැත්නම් සමාධියත් බලපානවා. මෙහෙමයි. දැන් අපි යෝගාවචරයේ හැටියට සිත පුහුණු කරලා එළියට අරන් යනවා එතනදී අපේ සතිය ඒකාග්‍රතාවය ප්‍රඥාව ඔක්කොම එතනදී අදාළයි මොකද මේ කරන්නේ මේ ස්වභාවික ක්‍රියාවලියක් නෙවෙයි එයා දැන් මේ වෙනම තමයි මේ පුහුණුවත් එක්කයි ඒක කරන්නේ. ඉතින් මේ පුහුණුව පවත්වා ගන්න නම් ඔහුට සිහිය ඒකාග්‍රතාවය එතනදි වැදගත් වෙනවා. හැබැයි දැන් අපි හිතමු කය බිඳුනට පස්සේ එයාට එතනින් එහාට ආය සිහිය ඒකාග්‍රතාවය තියනවද නැද්ද කතාවක් නෑ. එතනින් එහාට එයා කය නැති යම් කිසි ආත්ම භාවයක උපන්නොත් එතනදි සිහිය ප්‍රඥාව තියද නැද්ද කියලා අදාළ බවක් නෑ. එතනදී ස්වභාවිකව අර කයෙන් තොරව සිත ක්‍රියාත්මක වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ භාවනා කරලා ධාන තුල ඉඳලා ඒ වගේ කරනවා කියලානේ. නමුත් දැන් සමහර විට ඒ හැකියාව කියන්නේ ඒව කරලා තියෙන කෙනෙකුට මේ ඒක ස්වභාවිකවදී ගන්න පුළුවන්කම නැත්නම් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එහෙම තියෙනවා. දැන් දැන් සමහරු ධාන තත්වයක් නැතුව ඉතින්ද යන්නේ. එහෙම අවශ්‍ය නැහැ. දැන් දැන් ඔය සමහරු අර ඔය විශේෂයෙන් ශල්‍ය කර්ම කරන තැන්වලදී ඒගොල්ලෝ පස්සේ තමන්ගේ අත්දැකීම කියන්නේ මම මේ සීලිමේ උඩ ඉඳගෙන බලාගෙන හිටියා මම දැක්කා ඔක්කොම කරපුවා කතා කරපුවා ඇහුණා. එතකොට ඒ තියෙන්නේ දැන් අර කය දැඩි පීඩාවටපත් වෙනකොට සාංශාරික වශයෙන් මොකක් හරි හුරුවක් පුරුද්දක් නිසා හරි නැතන ඇති වෙන తත්වේ නිසා හරි එයාගේ විඥාණය කය ඇසුරු කොට පවතිනවා. හැබැයි මේ කයත් එක්ක බද්ධ වෙලා නෙමෙයි. එතකොට ඒකත් එක්ක සම්බන්ධතාවයේ ගිලිහිලා නැහැ. එතකොට එයාට අර පිටින් ඉඳගෙන අර ඔක්කොම පේනවා. දැන් ඇත්තටම අපි සතිය පුහුණු කරගත්තාමත් ඔන්න ඔය වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ තනි කරන්නේ එළියේ ඉඳන් බලන්නා වගේ දැන් අර ඒ අනිත් කෙනාට දැන්නේ පිටපැත්ත ඒ ශල්‍ය කර්මය කරනකොට එයා සීලිමේ ඉඳගෙන බලා හිටියයි ෆෑන් එක ළඟ ඉඳගෙන බලා හිටියයි කියලා දැන් එළියේ ඉඳන් බලා ඉන්නවා වගේ යාට දැනෙනවනේ අර කපනකොටනේ අපේ එනවා හැබැයි ඒකේ අමාරුවක් වේදනාවක් භුක්ති විඳින්නේ නැහැ එතකොට ඒ වගේ සිහිය තියෙන කෙනා ඒවා දැනෙන්නේ නැතුව නෙමෙයි දැනෙනවා හැබැයි විඳින්නේ නැහැ විඳින්නේ නැහැ ඔහුට කයේ පිටපැත්ත විතරක් නෙමෙයි ඇතුළත් ඊට පස්සේ සිතත් සිත ක්‍රියාත්මක කරන රටාවත් මේ සමස්තය ওই විදිහෙන් දකින්න පුළුවන් හරියට සිහිය පිහිටුවා ගත්තාම එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඉතින් අර ඒක ඒක કૃත්‍රිම કૃත්‍රිමව ඒ කියන්නේ යෝගියෙක් හැටියට කරනකොට ඒතනත්තාට එතන සති සම්පජඤ්ඤය වැදගත් වෙනවා. හැබැයි ස්වභාවික ක්‍රියාවලියක් හැටියට ඒ කයෙන් විඥානය බැහැර ඉඳගෙන දේවල් දකිනකොට එතනදී එහෙම සිහියේ ඒකාග්‍රතාවයේ තිබිය යුතුයි කියලා නියමයක් නැහැ. ස්වාමීන් වහන්සේ දැන් සිහිය ඒකාග්‍රතාවය අර පරයන්කයෙන් පිට වුණත් එහෙම ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ අවස්ථාව කරපු කෙනෙකුට අනිවාර්යයෙන් කොහොම කරපු කෙනෙකුට ඒවා මානසික සාධකනේ. ඒකට මේ කය තියෙන්න ඕන කියලා එකක් නැහැ. එතකොට මේ මානසික සාධක ටික ප්‍රබල කළාමනේ අරූප තලයේ ඉපදුනා පස්සේ රූපය මොකක්වත් නැහැ. නමුත් අර ධානයත් එක්කම බද්ධ වෙලා කල්ප ගණන් ඉන්නේ. ඒ පුහුණු කලාව සිත. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි.